සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සැමට බෞද්ධ නාලිකාව අදත් මේ කාල වේලාව වෙන් කරවා ගැනීමෙන් සූදානම් දායකත්ව ධර්මදේශනය පිණැති ඔබ වෙනුවෙන් ගෙන එන්නට අද දවසේදී ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපගේ මැදිරි පරිශ්‍රයට වැඩමව අවදාලා තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි අපි සැවොම එක්ව පළමු කොට අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොහොත් මුදුන්දී සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාධු සාධු සාධු. අද දවසේදී මේ ධර්මානුශාසනාව මුළු මහත් ලෝක සත්වයන් කෙරෙහිම sannivedanaya කරන්නට Tamanගේ දායකත්වය ලබා දෙන්නේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ ඒ නැනස පෑදූ ගුරු සංගමයේ ගුරු මහත්ම මහත්මීන් පිරිසක් විසින් ඔවුන් දැන් විශ්‍රාමික සුවයෙන් තමයි පසුවන්නේ. ඔවුන් අද දවසේදී බලාපොරොත්තු වෙනවා මේ සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා දෙමින් මුළු මහත් ලෝක සත්වයනටම ධර්ම දාණය බෙදා හදා දෙන්නට. පින්වත්නි මතක් කිරීමත් සමගින් ධර්මානුශාසනාව අපි එසේනම් ශ්‍රවණය කරමු. ඊට පෙර ආතුව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 තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාති වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මඤ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම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 මේ පින්වත් පිරිසට පෙර සංසාරයේ කරන ලද පුණ්‍ය කර්මවල විපාක මහිමයක් විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රයේ ප්‍රතිඵලයක් විදිහට උතුම් බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ජීවිතයක් ලබන්න තරම් අපි හරිම වාසනාවන්ත වුණා. පින්වත්නි මේ මනුෂ්‍ය ජීවිතයේ ලැබපු එකේ වාසනාව අපිට හරියටම ලැබෙන්න නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයත් අපට ලැබෙන්න වෙනවමයි. චතුරාර්ය සත්‍ය ධර්මය අපට නොලැබුණොත් පින්වත්නි අපිට බුද්ධ ශාසනය ලැබුණ කියන එකේ ප්‍රයෝජනයක් අපිට තරම් වෙන්නේ නැහැ. බුද්ධ ශාසනයක ඉපදුණු සත්වයන්ට තියෙන ප්‍රධානම දේ තමයි මනස දියුණු කරන එක. මනස ප්‍රයෝජනට නෙමින් මේක දියුණු කරන්න ඕන. දියුණු කරන්නේ කුමකින්ද මේ අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා කුසල් ධර්මයන් වඩා ගන්න ඕන. ඒක කල යුතු ක්‍රියාපටිපාටියේ ක්‍රියාපිළිවෙලක් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපි සිතට වීරිය කරගන්න ඕන. අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. බුද්ධ ශාසනය නම් අතිශයින්ම දුර්ලභයි. මනුෂ්‍ය ජීවිතය ලැබීමත් අතිශයින් දුර්ලභයි. හැබැයි මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණු එකේ මේ ජීවිතයේදී මේ බුද්ධෝත්පාද කාලය තුල යම් ධර්මයක් අත් අවබෝධ කරගන්න නේ යම් යම් ධර්මයක්වත් ඒ යම් ධර්මයක් කියලා කියන්නේ පින්නන්නේ මේ පොත්පත් කියවලා ලොකු කරුණු කාරණා දැනමන ගන්න එක නෙමෙයි. ඒක ධම් સિદ્ધාන්ත අවබෝධ කරගන්න එක. ධර්මයේ ලැබෙනකොට පින්වත්නි අපිට තියෙන්න ඕන මේ අපේ මේ තියෙන දුක් අඩු වෙන ස්වභාවයක් තියෙන්න ඕන. දැන් තාම මේ බෞද්ධ අපි තුල අපේ තියෙන දුක් අඩු වෙන්නෙත් නැහැ අලුතෙන් එන දුක් අඩු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරන දුක්ඛ දෝමනස්ස අත්ංගමය. දුක් දොම්නස් නැති වෙනවා කියලා. එතකොට අපිට එහෙම දෙයක් නැහැ කියන්නේ එහෙනම් අපිට ධහම ලැබුණේ නැති වගේ කියලා හිතෙනවනේ. දැන් බලන්න දුකක් කෙනකොට අපි දුකේදී දුකටපත් වෙනවා. සැපක් කෙනකොට සැපේදී සතුටු වෙනවා. ඕන්නේ. එහෙනම් මේ ආයතන වලින් ගන්නා වූ සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා එහෙමනම් සැප වේදනාවේදී සපවත් වෙනවා දුක් වේදනාවේදී දුකටපත් වෙනවා අදුක්කම සුඛ වේදනාවේදී <coughs> අපි මධ්‍යස්ත වෙනවා ඔන්න ඔය ක්‍රියාපටිපාටි නිසා තමයි මේ අනවරාග්‍ර සංසාරේ ගමන් කරන්නේ සසර ගමන නිමා කරගන්න නම් අපි දැනගත යුතුම වෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය. නැතුව වෙන කොපමණ මොන දේ දැනගත්තත් පින්වත්නි හරියන්නේ. හැබැයි ධර්මය නම් දැන් ගොඩාක් උදවි අපෙන් අහන ප්‍රශ්න තියෙනවා නේ ස්වාමීනි මේ අපිට ඉතින් එහෙම දෙයක් තවම නැහැ වගේ කියලා. එන්නේ එහෙම නැහැ වගේ වෙන්න හේතුව ධර්මය ලැබිලා නැති වෙති. එහෙම කියනකොට අහනවා මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා. ඇත්තට බලන දැන් බොහෝ දැනුගත් පින්වත් අය අහන්නේ. ඉතින් සොයන්න දෙන්නේ මොකද්ද? ඉතින්දි කෝ ඉතින් අපිට ඔය කියන දුක අඩු වෙන්නෙත් නෑ. පොඩි ව්‍යසනයක් ආවත් අපි ඒක දුකටපත් වෙනවා. සතුටක් ආවොත් සතුටටපත් වෙනවා. ඉතින් මොකද්ද කොහොමද උතන අපි පිහිටන්නේ? නේ? ওই ප්‍රශ්න ඔබටත් ඇතිනේ සමහරලාට. ඒ හේතුව තියෙන්නේ පින්වත් මේ ධර්මය තුල ප්‍රායෝගික නොවීම. ධර්මය නම් වෙන්න ඕන ධර්මයේ ඔබට යම් අවබෝධයක් එනකොට ලෝකේ යථාර්ථයේ යම් දැනුමකට එනකොට ඔබට කලකිරීම ඇති වෙනවා. එතෙන්දී නොයල්ම ඇති වෙනවා. කලකිරෙනකොටම කලකිරෙන්නේ කියන්නේ දැන් සමහර විටක ඔබට යමක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කවුරු හරි කෙනෙක් හරහා. එයා ඒක ඔබට උදව්ව කරන්නේ නැහැ. එතකොට ඔබ කියන මට නම් එයා නම් කලකිරලමයි තියෙන්නේ. එතන තියෙන කලකිරීමක් නෙමෙයි එතන තියෙන්නේ द्वේෂයක්. අනුසේ වශයෙන් යට එතන තියෙන්නේ द्वේෂය මක් නිසාද අපේ කාර්යයට අරමුණට එයා සහයෝගය නොදුන් නිසා එතන තියෙන द्वේෂය. ඔබට සැබවින් කලකිරීම ඇති වෙන්න නම් ධර්මයේ දකින්න ඕන. සැබවින් කලකිරීම ඇති වෙන්න නම් ලෝකයේ ඇත්ත දකින්න ඕන. ලෝකයේ ඇත්ත දැක්කොත් ඇත්ත අනිත්‍යයි. ඇත්ත දුකයි. ඇත්ත අනාත්මයි. එහෙනම් අනිත්‍ය නම් දුක් නම් අනාත්ම නම් ලෝවේ ඇත්ත කවුද ඔකට ඇලුම් කරන්නේ? නේද? ඇත්තම தත්ත්වය එය නම් කවුද ඔකට ඇලුම් කරන්නේ? එතනම අන්න කලකිරුණා. අයියෝ මම මෙහෙම දෙයක්ද මේ හිතන් හිටියේ කියලා. අන්න කලකිරුණා. කලකිරුණකොටම ඇල්ම නැති වෙනවා. ඊට පස්සේ ඇල්ම දුරු කිරීම පිණිස කටයුතු කරනවා. කෙලෙස් සංසිඳවනවා. කෙලෙස ඇයි ඒ දැක්කපු අහපු දේවල් අරඹය දිගින් දිග දිගින් දිගට මෙනෙහි කරන්න සිතවිලි පහල කර කර කර ඉන්න උත්සාහ දරන්නේ නැහැ. ඒ දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දැන දැකගත්තොත්. අන්න එතකොට වෙන්නේ මොකද්ද එහෙනම් කෙලෙස් සංසිඳ වෙන්න හේතු වෙනවා. විශේෂයෙන් කෙලෙස් සංසිඳ වෙන්නේ නිකන් නෙමෙයි. යමක් දැක්ක නිසා. දැනගත්ත දැනගන්නත් ඕන දැක ගන්නත් ඕන. නේ? ඥානතෝ අහම් භික්ඛවේ පස්සතෝ. ආසවානම් කයන් වදාමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආශ්‍රයන්ගේ ශේවීම දේශනා කරන්නේ දන්න කෙනාටයි දකින්න කෙනාට. දැනගත්ත කෙනාට විතරක් කියලා හරියන්නේ නැහැ දැකපු කෙනාටත් ඒක. එහෙම නැති කෙනාට උන්වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ කියලා කියනවා. එතකොට බලන්න කොහොමද කියලා ස්වභාවය. අද එහෙමනම් අන්න අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මතුවෙන ධහම දැක ගන්න ඕන. දැන් අහලා තියෙන දැන් ඔබෙන් ඇහුවොත් ඇස අනිත්‍යද නිට්ටයද අනිත්‍යයි. එක පාරටම අතාරිනවා බන් ටික කඩපු වගේ අනිත්‍යයි. ඒක සැපද දුකද කිව්වොත් ඒකත් දුකයි කියනවා. ආත්මද අනාත්මද හුවොත් ඒකත් අනාත්මයි කියනවා. හැබැයි කිසිඳු වෙනසක් හිත තුල වෙලා නැහැ. එතකොට ඔබ දැන් උත්තර දුන්නේ කුමකින්ද? දුන්නේ අහපු දෙයින්. ශ්‍රොතමේ ඥානෙ අහලා තියෙනවා. පරතෝගෝසේ කවුරු හරි කියපුව අහලා තියෙනවා. අහපු එක ඔහේ ඉතින් කතා කරනවා. ඔන්න උත්තරේ. නමුත් ඒ කතා කරාට ධර්මයේ තුලට පිවිසිලා නැහැ. හැබැයි පිවිසෙනව නම් අන්න ඔබ සැබවින්ම දකිනවා අනිත්‍යයි දුක්ඛයි අනන්තයි පින්වත්නි ඕක දැන දැක ගන්නකොටම කලකිරෙන 아무තු දෙයක් කරන්න ඕනේ එයා කලකිරෙනවා. අතහරින්න විශේෂ දෙයක් කරන්න යන්න එපා. දැක්ක හැටි මත හැරිලා. අනිත්‍ය දෙයක නම් මේ එල්ලිලා ඉන්නේ. අපිට අපේ වසඟේ පවත්වන්න බැරි දෙයක නම් අපි මේ එල්ලිලා ඉන්නේ කියන දේ දැන දැක ගත්තොත් ෘතවත් ආර්ය ශ්‍රාවකයා අතහරින්නේ නැහැ අතහැරෙනවමයි. ඒකට ඒක අතහරින්නෙක්වත් දෙයක් මුකුත් නැහැ. ඒක සිදුවෙන ක්‍රියාදාමයක් කියන දේ එයාගේ නුවණට හසු වෙනවා. අන්න එහෙම මුණ ගැහෙන තාක් එහෙම මුණ ගැහෙන තාක් අපිට දහම් මුණ ගැහෙන්නේ. එහෙම මුණ ගැහුනොත් යම් දවසක ඔන්න යථාර්ථය තමයි මුණ ගැහෙන්නේ. ලෝකේ යථාර්ථය මුණ ගැහෙන්නේ. ලෝවේ යථාර්ථය මුණ ගැහුණ කියලා කියන්නේ සම්මා දිට්ඨියයි. නිවැරදි දැකීම. නිවැරදි දැකීම ආපු සෘතවත් ආර්ය ශ්‍රාවකයා ඊළඟට නිරන්තරයෙන් ඉන්න වෙලාවට දැන් කල්පනා කරනවා. මොනවද කල්පනා කරන්නේ? සම්මා සංකප්පයි. යහපත් කල්පනා තමයි එයා කල්පනා කරන්නේ. අන්න යහපත් චේතනාවන් පහළ කරනවා. දැන් එතකොට එහෙනම් අන්න බලන්නකෝ පින්වත්නි අපිට වැරදුනොත් ක්‍රියාදාම සිදුවීම යන්නෙම වැරදි මාර්ගයට. එහෙනම් දැන් අපිට 아무තු විශේෂ දෙයක් කරන්න නෙමෙයි මේ ආයතන ඉදීම ගැන දකින්න. ආයතන ඉදීම ගැන දැන දැක ගන්න පුළුවන් වුණොත් ඔබට ඒ අවබෝධයක් කරගන්න පුළුවන් දැන්. ලෝකය කියලා කියන්නේ ආයතනනේ. මේ බම්බයක් පමණ ශරීරයනේ බුදුරජාන් වහන්සේ බලන්න කියන්නේ. එතකොට මේක තුල තියෙන මේ ආයතන ටිකනේ එහෙනම් ලෝකය කියන්නේ ඇස කියන්නේ ලෝකයයි. ආන් ඇසට බැඳුන කියන්නේ ලෝකයටයි බැඳුනේ. බැඳුන කියන්නේ සසරයි පවතින්නේ. අතහැරිය කියන්නේ සසරෙන් මිදීමයි යන්නේ. අන්න බලන්න. දැන් එහෙනම් ඔබ ඇසට බැඳෙනවා කියනකොට ඔබ කල්පනා කොහොමද මම ඇහැට බැඳෙන්නේ? ඇසට බැඳින්නේ නැහනේ. එහෙම හිතෙන්නේ නැද්ද? මේ ප්‍රායෝගික කරනකොට සමහර අය අපේ තැන් වලට ඇවිල්ලා සියුම් අහන ප්‍රශ්න. ස්වාමීන් ඉතින් මම ඇසට බැඳින්නේ නෑනේ. නේ? එතන ඇසට බැඳෙන්න ඕන නෑ. දැන් ඔබ දැක්කපු රූපේ හොඳයි කියලා හිතෙනවා කියන්නෙම ඇහැට බැඳිලා. ඇසට බැඳ. දැකපු රූපේ තියෙනවා කියන්නෙම ඇස නිට්ටිය වෙලා. දැක රූපේ දැකපු රූපේ තියෙනවා කියන්නේම දුකයි නෙමෙයි සැපයි කියලා හිතලා. අනාත්ම නෙමෙයි ආත්ම කියලා හිතලා තියෙනවා. අන්න බලන්න. එහෙනම් ඔබ දකින රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වට හරියන්නේ නැහැ. ඒක නුවණට හසු වෙන්න ඕන. හසු වෙනකොටම දැන් ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන් දෙනාගේ එකතුව නිසා යමක් පෙනෙනවා. එන්නේ මේ තුන් දෙනාගේ ස්පර්ශය නිසා තමයි ගැටීම නිසා තමයි පෙනෙන්නේ. ගැටුණු නිසයි පෙනෙන්නේ. එතෙන්දි ගැටුනේ නැත්නම් පෙනෙන්නේ නැහැ. එතෙන්දි ගැටීම ගැටීමම කියන්නේ පෙනීම. ගැටීම නිරුද්ධම කියන්නේ පෙනීම පෙනීම නිරුද්ධයි. අනුබලන මේ හේතු ගැටුන නිසා පෙනුණා. හේතු නිරුද්ධ වෙනකොට පෙනීම නිරුද්ධමයි. හේතු නිරුද්ධ වෙනකොට පෙනීම නිරුද්ධමයි. ඔන්න එතකොට මේ හේතු නිරුද්ධ වෙනකොට පෙනීම නිරුද්ධයි කියලා දැනගන්න පුළුවන් වුණොත් දැක ගන්න පුළුවන් වුණොත් දැන් ඔබ හිතන්නකො මෙහෙම දෙයක් ඉටිපන්දමක් ගන්නවා අපි. මම මේ ඉටිපන්දමේ ඉටි අංශු ගන්නවා මම හිතන්නකො ඇහැට මේ දැන් අපේ මේ පේන පීවිය හැතියනවනේ. ඒ ඇහැට පේන සයිස් එකේ ටෙනිස් බෝල සයිස් එකේ ඉටි අංශු හදපු ඉටිපන්දමක් ගත්තා. දැන් මේ තිරයට ගිනි දැල්වල තියෙන්නේ. දැන් පින්වත්නි ඉටිපන්දමේ තිරයට ගිනි ඇයලුවට පස්සේ දැල්ලක් හැදෙනවනේ. ඒක තුලින් අපිට ආලෝකයක් දෙනවනේ. දැන් දෙන අපිට සාමාන්‍ය ඉටිපන්දම දෙස බලාගෙන ඉන්නකොට එකම ඒකාකාරී ආලෝකයක් පේන්නේ. අපිට වෙන මොකුත් වෙන්නේ ඒකාකාරීම ආලෝකයක් පේන්නේ. දැන් ඔබට මම සලස්වනවා වර්ණ ගන්නවපු ටෙනිස් බෝල වගේ ඉටි අංශු. එක අංශුවක් ලොකු කරලා වර්ණ ගන්නවල තියෙනවා. දැන් ඔබට පේනවා දැන් අර අංශුව අර දැන් මේ අර නූල දිගේ ඒ ඒක දිගේ උඩට ගමන් කරනවා ගමන් කරනකොටම අර පෙර එක රත් වීමේ රත් වීම මත අරකත් රත් වෙලා දැන් ඔන්න ඒක දහණය වෙනවා. දහණය වුණා කියන්නේම ඒ ඉටි අංශුව දහණය වුණා උණු වුණා දහණය වුණා ඒක දහණය වුණාම කියන්නේ ඒක තුල අන්තර්ගත වෙලා තිබුණු ශක්තිය තාපයේ විදිහට එළියට පිට වුණා. ඒ පිටවීම තුලින් තමයි පරිවර්තනයක් වෙන්නේ අපිට දැල්ලත් ආලෝකයක් පරිවර්තනය වෙන්නේ. එතකොට එහෙමනම් ඒ අංශුව දහණය වුණා කියන්නේ ආලෝකයමයි ලැබුණේ. එතකොට ඊළඟ අංශුවක් උඩට ඇවිල්ලා තමයි ඊළඟ එක දහණය වෙලා තමයි ඊළඟට ආලෝකයක් එන්නේ. ඊළඟ අංශුව උඩට ඇවිල්ලා තමයි ඒක දහණය වෙලා තමයි ඊළඟට ආලෝකයක් එන්නේ. නමුත් අපිට පේන්නේ එකම දැල්ලක්. නමුත් හැම තප්පරයක් පාසාම ඉටි අංශු දහණය වෙමින් දහණය වෙමින් සත්‍ය මේ හේතුව දහන මේ හේතුව නිසා තමයි මේ ඵල එන්නේ ඒ අංශුව දහනෙම්මයි ඒ ආලෝකෙ දෙන්නේ දහනෙම්මයි දෙන්නේ එතකොට ඒ අංශුව නැති වුණා කියන්නේ දැන් ඒක දහනේ වුණාම කියලා ලයිට් එක දුන්න. ඒක හරියට නිවෙනපත් වෙන බල්පලක් කියලා හිතන. නිකන් සාමාන්‍ය හිතන. දැන් ඒ අංශුව ආවා. දැන් රත් වුණා. ආලෝක දුන්නා ඉවරයි. දුන්නා ඉවරයි. දුන්නා ඉවරයි. ඊළඟ කාව දහනේ වුණා ගියා. දහනේ වුණා. ඒ දහනේ වුණාම කියන්නේ ලයිට් එකපත් වුණා. ඒකද ඊළඟ එක සිදුවෙන මේ ක්‍රියාදාමයක් සම්තතියක් තියෙන්නේ. සිදුවන සම්තතිය. අපි ඊතරම් නුවණ දිනු කරලා නැති නිසා අපිට පේන්නේ එකම ආලෝකයක්. ඔබට විදුලි බල්බයක් දිහා බලන්නකෝ. එකම විදිහට අපිට ඒකේ ආලෝකය දෙනවා. වොට් 60 නම් ඒ විදිහේ ආලෝකයක් අපිට එකම විදිහට දෙනවා. හැබැයි දුන්නට පස්සේ දැන් වොට් 60ක බල්බයක් ගත්තොත් අත්පරේට ජූල 60ක මේ අපිට ශක්තියක් දෙනවා. එතකොට දැන් අපි ඒක දිහා බලනකොට හැම තප්පරයේදීම එවැනි ශක්තියක් නිකුත් වෙනවා. අපිට වෙන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. නමුත් මීටරේ දිහා අනිත් පැත්ත බලනකොට එහා පැත්තේ තියෙන මීටරේ කරකැවෙනවා. එහෙමනම් මේ වෙන්නේ අපිට එක විදිහට දුන්නට හැම මොහොතකදීම මෙතන ධාරාවක් ගමන් කරලා ඒක තුල ක්‍රියාදාමය තමයි සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේමයි පින්වත් මේ ඇස තුල සිදුවන ක්‍රියාදාමය. එතකොට දැන් අපිට යමක් පේනවා කියලා කියන්නේම ඇසයි රූපය චක්කු විඥානය කියන හේතු තුන ගැටීමෙන් පෙනුණා. එතින් ගැටීම නිරුද්ධ වුණාම කියන්නේ පෙනීම නිරුද්ධයි. එතනින්ම පෙනීම නිරුද්ධයි. දැන් නොතේරෙන අසෘතව ප්‍රත්‍යඥයා නිරුද්ධ වුණ දේ තියෙනවා කියලා හිතනවා. ඔන්න උතන තමයි ලෝක පැවැත්ම යන්නේ. ලෝක නැසීම ලෝක නැති කරන්න යන්න නම් ලොවෙන් ඈතර වෙන්න යන්න නම් ලෝක විදූ තත්වයට නුවණ දිනු කරගන්න උත්සාහ දරන්න නම් අපිට කරන්න ඕන අන්න මෙතන ඇත්ත දකින්න. මෙතන ඇත්ත කියන්නේ කොහොමද හිතනවා? දැන් ඇස කියලා කියන්නේ මේ පේන ඇස් දෙක නෙමෙයිනේ. ඔය ඇස් දෙක නෙමෙයි ඇස කියලා කියන්නේ පින්නද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රසාද චක්සුව. ප්‍රසාද චක්සුව හටගන්නේ පුරාණ කර්ම නිසා. එතෙන්දි ප්‍රසාද චක්සුව හටගන්න ආහාර අවශ්‍යයි. එනි මේ ආ දැන් බාහිර රූපේ ඡායාව ඇස මත පතිත වෙන්නම මේන්න මේ ප්‍රසාද චක්සුව පහළ වෙන්න ඒක පහළ වීමම කියන්නේ චක්කු විඥානයේ පහළ වීමත් එතන එකම මොහොතේ සිදු වෙනවා. දැන් එතකොට අර ප්‍රසාද චක්සුව පහළ වෙන්න මොන බාහිර රූපයේ සෙවණැල්ල පතිත වෙන්න. එතකොට ඒක පතිත වෙනකොටම ප්‍රසාද චක්සුව පහළ වෙනකොටම චක්කු විඥානයේ පහළ වීමත් සිදු වෙනවා. එහෙනම් මේ තුන තමයි ස්පර්ශය කියන්නේ. ඔන්න උතනම තමයි ඒ ගැටුණු ගමන් ගැටුණු එකම තමයි අපිට දැන් පේනුණා. හැබැයි අර ප්‍රසාද චක්සුව පහළ වෙන්න ආහාර අවශ්‍යයි. එදින්දි යම් ආහාර ඩිංගක් අරගෙන තමයි ඒක පහළ වෙන්නේ. එතෙන් ඒ නිමේෂෙම ඒ ආහාරයේ ශක්තිය තියෙන්නේ අරක පතිත වීම දක්වා විතරයි. පතිතුන හැටි මේ ආහාර ඉවරයි. ඇහැ ඉවරයි. ඇහැ නිරුද්ධයි. එතකොට එහෙනම් පතිතුණු රූපයේ රඳා පැවැත්ම තියෙන්නේ ආහාරයේ ශක්තිය මත. ආහාරයේ මත තමයි ඇස රඳලා තියෙන්නේ. ආහාරය නිරුද්ධ වෙනකොටම ඇස නිරුද්ධයි. ඇස නිරුද්ධයි කියන්නේ චක්කු විඥාන නිරුද්ධයි. චක්කු විඥාන නිරුද්ධයි කියන්නේ රූපයත් නිරුද්ධයි. දැන් අර කඩාගෙන යන තේරුම් ටික කඩාගෙන යනනේ. අන්න එහෙමනම් ඔබට දකින්න පුළුවන් නම් දෙයනේ මේ ඇසට රූපයක් පේනවා කියන්නේ මෙන්න මේ හේතු නිසා හටගන්න ක්‍රියාවක්. පිනුන කියලා කියන්නේ. එතකොට ඒක නිසා නම් හටගන්නේ දැන් මෙන්න ඇස නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොටම දැකපු රූපයක් නිරුද්ධයි නිරුද්ධයි කියන්නේ දැන් ඇති වුණ හේතු ගැටුණු නිසා ඇති වුණා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධයි ඒ කියන්නේ දැන් ඇති වුණා නැති වුණා ඇති වුණා කියන්නේ ಜಾතියයි නැති වුණා කියන්නේ මරණයයි එහෙනම් මෙන්න ಜಾතියයි මරණයයි ඇති වුණා නැති වුණා. එතකොට මේ ඇති වුණා නැති වුණා කියන එක. ඔන්න දැන් ඇති වුණා නැති වුණා කියන එකට අපි තනි වචනයක් කියනවා අනිත්‍යයි. ඇයිද ඒක අමුතුවෙන් ලොකු බරට හිතන්න එපා. ඇති වුණා නැති වුණා අනේ අනිත්‍යයි. ඒ කියන්නේ වෙනස් වුණා කියන එකනේ අනිත්‍යයි. දැන් ඔබ අනිත්‍යයි කියන දෙය දැන දැක ගන්න පුළුවන් වුණොත් ඔබ දුකයි කියලා හිතන්න ඕනේ නැහැ. අනිත්‍යයි කියන්නේ වෙනස් වුණා. වෙනස් වුණාම කියන්නේ සැපද දුකද? දුකනේ. එහෙනම් අනිත්‍ය කියන්නේම දුක. එහෙනම් අනිත්‍ය කියන්නේ ඇති වුණා නැති වුණා. ජාතිය මරණය. එතකොට ඇති වුණා නැති වුණා එය අනිත්‍යයි. එහෙනම් ඇති වෙනවා නැති වෙනවා කියන්නේ අපට ඕන විදිහට වසඟේ පවත්වන්න පුළුවන්ද බැරිද? ඒ කියන්නේ එහෙනම් ආත්මද අනාත්මද? අනාත්මයි. එහෙනම් ඔබට තියෙන්නේ ඇති වෙනව නැති වෙනව හරියට දකින්න පුළුවන් නම් අනිත්‍යයක් දැක්කා. අනිත්‍ය දැන දැකගත්ත කෙනානේ ඇති වෙනව නැති වෙනව දකින්නේ. අනිත්‍ය දැක්ක කියන්නේ යා දැක්කේ කොහොමද? කොහොමද දැක්කේ? දුක. එහෙනම් දුක දැක්ක කියන්නේ කොහොමද යා දැක්කේ? අනාත්මය. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වචන වශයෙන් අපි වෙන වෙන ස්ටෙප් බයි ස්ටෙප් විදිහට කිව්වට එක විට එකම සිත තුල හටගන්න ක්‍රියාවක්. ඔන්න බලමු. විස්තර කරන්න බැරි නිසා කියා දෙනකොට ඒ විදිහට කියනවා. නමුත් එකම සිත තුල හටගන්න ක්‍රියාවක්. අපිටම කෝපයක් ගත්තා. අත හරිය සිමෙන්ති පොළොවට. දැන් බිඳුණා. දැන් ඔබට පේනවා බිඳුණා. බිඳිනකොටම ශබ්දෙකුත් ඇහුණා. දැන් ඔබ දැන් තව කෙනෙකුට ඕක දැන් කියන්නේ කොහොමද? කෝපය අතහැරියා ඇත්ත කතාව පොළවේ ගැටුණා ඇත්ත කෑලි ටික අර පැත්තට මේ පැත්තට විහිසි වෙලා ගියා ඒකම සද්දයක් ඇහුණා ඔහොමනේ කියන්නේ දැන් එතකොට දැන් ඔක සද්දය ඇහිලාද කෑලි වීසි උනේ කෑලි වීසි වෙලාද සද්ද ඇහුනේ ඒ නෑ නමුත් අපිට කියන්න වෙන්නේ අර විදිහට නේද නමුත් මේ පොළොව එක ස්පර්ශ වීමම කියන්නේ කුඩු වීමයි ස්පර්ශ වීමම කියන්නේ ශබ්දයයි. නමුත් කියන්න වෙන්නේ අපිට හැම. ඒ වගේ පින්වත්නි ඔබ ඇස දිහා දැන දැක ගන්න පුළුවන් වුණොත් අනිත්‍යයක් දැක්ක, දුකක් දැක්ක, අනාත්මයක් දැක්ක. බලන්න. එකම සිත තුළ හට ගන්න ක්‍රියාව තමයි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්මය ඔබ දැන දැකගත්තා. ඒ කියලා කියන්නේම පින්වත්නි හේතුඵල ධමයි දැක්කේ. මේ විස්තර කරාට ඔබට එකම කාරණාව තුල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම පරමාර්ථ ලෝක තුල වැඩෙනවා. ඔබ ඊට මෙහෙන් ඉන්න මේ අනිත් කටයුතු ටික කරගෙන යන ලෝකේන එකින් එක එකින් එක එකින් එක තමයි වඩන්න වෙන්නේ. එහෙම වඩන එකක් නෙමෙයි මේ බුද්ධ ශාසනයේ පරමාර්ථ ලෝක තුල තියෙන්නේ. දැන් ඔබ අන්න බලන්න ඇස අනිත්‍ය කියලා දැන දැක ගන්නකොටම දුකක් දැන දැක ගන්නනේ. අනාත්මයක් දැන දැකගත්තනේ. එතකොට ඒ විදිහෙන් අපිට අයිති වෙනවා හේතුඵල ධමයක් දැන දැකගත්තා. ඇයි? අසයි රූපයයි චක්කු විඥානයයි කියන හේතු ගැටුණු කල්හි පෙනීම නැමැති ඵලය හටගත්තේ. මේ හේතු ගැටුනොත් පේනවා. අන්න බලන්න. හේතු ගැටුනොත් පේනවා. හේතු නොගැටුනොත් පේන්නේ නැහැ. හේතු ගැටුනොත් පෙනෙන නිසා කාටවත් පේන්නේ නැහැ කියන්න හේතු නොගැටුනොත් පේන්නේ නැති නිසා කාටවත් පේනවා කියන්නත් බලන පුදුම ධර්මයක් නේ. කච්චානගත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඔබට පින්වත්නි බලන්නකො එතන එන අනිත්‍ය දුක්ඛ අනාත්මයක් තියෙනවා. ඉතින් ඒ වගේම පංච උපාදානස්කන්ධයත් අවබෝධ වෙනවා. ඇයි? පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මෙතන අසය රූපය චක්කු විඥානය මේවා ගැටීම නිසා පෙනීම නැති ඵලය හටගත්ත කියලා කියන්නේ කුමක්ද? වේදනා සංඥා සංඛාර. ඔන්න බලන්නකො. එතකොට ඔතන තුල ඔබ දැන් යථාර්ථය දකින්න දෙපයි. මේක නේද සිදුවෙන්නේ කියන යථාර්ථය දැනදක ගන්නව කියලා කියනකොටම මන සම්මාදිට්ඨිය. ඇත්ත දැක්කා. ඇත්ත දැක්කට පස්සේ ඊළඟට දැන් ඔබ එතනින් එහාට දිගටම ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසුණා. ආර්ය ශ්‍රාංග මාර්ගයට පිවිසුණා කියන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගේ වඩන්නේ. ආර්ය ශ්‍රාංග මාර්ගේ වඩනවා කියන්නේ සීල සමාධි ප්‍රඥාව වඩන්නේ. දැන් එතකොට අපි මේ අපි මේ කරන විදිහවලට ගිහිල්ලා මේ කරන සිල් ගන්න එකක් එහෙම එකක් නෙමෙයි. ওই දවසට දුවගෙන ගිහිල්ලා මේ සිල් ටිකක් ඉල්ලගෙන අයිනේ වාඩි වෙලා කටවහගෙන ඉඳලා පොඩ්ඩක් එන්න බලනවා. එහෙම එහෙම සිල් රැකලා නිවන් දකින්න බෑ. ඒක නිවනට පුංචි උපකාරයක් විය හැකියි. ඉතින් ඒ සමාධිය ප්‍රඥාව වැඩෙන්නේ එකම හිතක. ආර්ය ශ්‍රාංග මාර්ගය වැඩෙන්නේ ඒ හිතේ. නැතුව දැන් අපි දැන් මේ වෙන වෙනමනේ. දැන් සම්මා වාචා වෙනම දියුණු කරනවා. සම්මා කම්මන්ත වෙනම දියුණු කරනවා. සම්මා සති වෙනම දියුණු කරනවා. කොහොම කර කර ගියොත් නම් ඉතින් මේ මොන වෙයිද මන් දන්නේ. එකම සිත තුල පින්වත්නි බලන්නේ ඔබට ඒ සිත පහළ වෙනකොටම බලන්නකෝ අකුසල් ප්‍රහාණය වුණා කුසල්මයි පහළ වුණේ. දැන් ඔබට ඇසයි රූපයයි ගැටෙනකොටම එතෙන්දි ගැටලා දැකපු රූපය දිහා ඔබ දැක්කොත් මේ අපි දැන් රූපය කියලා අල්ලගත්ත හේතුවක් නේද? එදින මේ පේන දේ හේතු ගැටුණු නිසා නේද? එහෙනම් දැන් හේතු ගැටීම නිරුද්ධ වුණා කියන්නේම පෙනීම නිරුද්ධයි. එහෙනම් දැන් මේ පෙන්න දේ තියෙනවා කියලා අල්ලන්න යෑමම තමයි සසර සසර ගමන. ඔන්න සසර ගමන. එතකොට පෙන්න දේ ගැන නැවත නැවත විතර්ක පහල පහල කර කර යන එකත් සසර ගමන. සසර නවත්ත ගන්න අවශ්‍යයි නම් පෙන්නු දේ ගැන හිතන්න හේතු ගැටීම නිසා පෙනුණා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වුණා. එහෙම හිතන්න ඒක තුල අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති. ಗುಣ කියන්න සතුටින් පිළිගන්න හිත බැස ගන්න යන්න හොඳ නැහැ. අපි දැකපු රූපේ ඔන්න දැන් ඔබ රැවටුණා. හේතු ගැටුණු නිසා හටගත්ත කියලා දන්නේ නැති නිසා දැන් රැවටිලා දැන් මොකද කරන්නේ? ಗುಣ කියනවා. සතු සතුටින් පිළිගන්නවා. මෙන්න දැන් හිත බැස ගන්නවා. ඔන්න සසර පැවැත්ම ගියා. ඉවරයිනේ. තණ්හාව නිසා. ඒ නිසා ඔබට මේ කටයුත්ත සාර්ථකව කරගන්න නම් පින්වත්නි මේ මනුස්ස ජීවිතය තුළ ප්‍රයෝජනයක් ගන්න නම් ඔබට තියෙන්නේ මේ ධර්මයේ සැබෑ ධර්මයේ මහන්න. සැබෑ ධර්ම. දැන් පින්වන්දි බලන්නකෝ අපි කතා කරනවා සතර මේ 이르දිපා මේ සතර 이르දිපාද ධර්ම ඒ වගේම ඔබෝධිපාක්ෂික ධර්ම කතා කරනවා ඊට පස්සේ සම්‍යක් ප්‍රධාන වීරිය කතා කරනවානේ. ඔය එක එක විදිහට අපි ඔය සියල්ල විස්තර කරනවා. ඕව එකම හිතක ගොඩ නැගෙන්නේ. එහෙම එකම සිතක් තුල තමයි ඒ ක්‍රියාදාමය ගොඩ නැගෙන්නේ පින්වත්නි. එතකොට දැන් ඔබ කල්පනා කරන්නකො මෙහෙම දෙයක්. එකම සිතක් තුල ගොඩ නැගෙනවා කියන්නේ දැන් 이르දිපාද ධර්ම කියලා හිතන්නකො. අහලා තියෙනවනේ 이르දිපාද ධර්ම ගැන. එනි ඔබ කල්පනා 이르දිපාද 이르දිපාද ධර්ම කියනකොට ඔබ අහලා තියෙන්නේ එක් පුජ්‍යලයක් දැන් 이르දි එක් පුජ්‍යලයේ බොහෝ සංඛ්‍යාවක් සේ පෙන්වන එක. එක්කෝ බොහෝ පිරිසක් තනි කෙනෙක් බවට පෙන්වන එක. එක්කෝ බිත්ති තාප විනිවිද යන එක. පොළවේ කිමිදෙන එක. නේ? ජලය තුල සක්මන් කරන එක. ওই වගේ දේවල් නේ අපිට මැවිලා තියෙන්නේ. හැබැයි ඒවත් 이르දි තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන 이르දි පහත ධර්ම නම් ඒව නෙමෙයි. ඔන්න බලන්නකෝ. එතෙන්ද ඒ ඒ දැන් අනිත් සතුන්ට කතා කරන්න බෑ. අපිට කතා කරන්න පුළුවන්. මේකත් 이르දියක්. තව සතුන්ට ඇවිදින්න බෑ. අපිට ඇවිදින්න පුළුවන්. ඒකත් 이르දියක්. ඒකත් 이르දියක්. නමුත් අපේ හිතට වැදලා තියෙන්නේ අවබෝධ වෙලා තියෙන්නේ එහෙම නෙවෙයි අර මැජික් වගේ පෙන්වන ඒවා. ඒ වගේ බොහෝ දෙනෙකුට කල නොහැකි දෙයක් කරන්න පුළුවන් නම් තමයි අපි හිතන්නේ ඒක 이르දියක් කියලා. නමුත් පින්වන්නේ බුදුරජාණන් වහන්සේ 이르දිපාද ධර්ම වශයෙන් ඒ කියන්නේ 이르දි පාද ධර්ම. ඔක දැන් අපිට සාමාන්‍යයෙන් සාගරය තුල ගමන් කරන්නද අමාරුයි. සාගරය තුල ගමන් කරන්න අමාරුයි. එහෙත් නැවක් තිබුණොත් ගමන් කරන්න පුළුවන්. නේ? නමුත් ආකාශ ගමන් කරන්න බෑ. ගුවන් යානාවක් තිබුණොත් ගමන් කරන්න පුළුවන්. අන්න ඒ වගේමයි පින්වන්නේ. සාගරය තුල ගමන් කරන්න නැව උපකාර වන්නාසේ ආකාශය තුල ගමන් කරන්න ගුවන් යානය උපකාර වන්නාසේ අපටත් පින්වත්නි මේ 이르දීන් ලබා ගැනීම සඳහා උපකාර වන ධර්ම තමයි 이르දි පාද ධර්ම. ඒ උපකාර වන ධර්ම. එතකොට ඒ 이르දීන් කියන්නේ මොන 이르දීන්ද? ඒ 이르දීන් තමයි පින්වන්නේ චතුරාර්ය සත්‍ය සත්‍යයේ සත්‍යය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය. ඔන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉර්ධියක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධයේ ඉර්ධියක්. ඇතිවීම නැතිවීම නැත්තම් උදයබ්බි ඥාන නැත්තම් විදර්ශනා ඥාන පහළ වීම 이르දියක්. එතකොට පංච උපාදානස්කන්ධයන් පිළිබඳ අවබෝධය 이르දියක්. සත්ව පුජ්‍යල ආත්ම සංකල්පේ මනා විදියට අවබෝධ කරගැනීම 이르දියා. ලෝකෝත්තර මාර්ගයට පිවිසීම 이르දියා. ඔන්න 이르දි. ඒව හැම කෙනාටම කරන්න පුළුවන් දේවල් කරන්න අපහසුකම් තියෙන එක. එතකොට එහෙමනම් දැන් ඔන්න සාගරය තරණයට නැව අවශ්‍ය වන්නාසේ. ආකාශ තරණයට ගුවන් යානය අවශ්‍ය වන්නාසේ. 이르දිය එනයි 이르දිය යනු චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අනිත්‍ය දුක්ඛ අනාත්මය අවබෝධය පිණිස සත්ව පුජ්‍යලාත්ම සංකල්පයේ අවබෝධය පිණිස මාර්ගය ලබා ගැනීම පිණිස ලෝකෝත්තර මාර්ගයට පිවිසීම පිණිස හේතු වන්නා වූ ධර්ම තමයි 이르දිපාද ධර්ම. සමහර අය 이르දිපාද ධර්ම වඩන්නේ මැජික් බලන්න. මේ තරු පේනවලු මේ අරව පේනවලු එහෙනම් මොන මොන හරි ඇති ඉතින් ඔන්න පින්වත්නි ඒ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ 이르දියක් ඒ අවබෝධය පිණිස හේතු වන්නා වූ ධර්මයේ තමයි 이르දි පාද ධර්ම. එහෙමනම් ඒක අවබෝධය පිණිස දැන් අපි 이르දිපාද ධර්ම බුදුරජාණන් වහන්සේ කීයක් විස්තර කරලා තියෙනවද? හතරයි. ඡන්ද 이르දිපාදයේ චිත්ත irdipaදය, විරි irdipaදය, විමර්ශා irdipaදය. ඔන්න බලන්නකෝ. දැන් ඔක නුවණ විමසන. ඡන්ද irdipaදය. ඡන්ද කියන්නේ කුමක්ද? කැමැත්ත. එහෙනම් කුමකට කැමැත්තද? ඔන්න ඔන්න ඔන්න ඕ උත්තර තුන යන. කුමකට කැමැත්තද? 이르දිය ලබා ගන්න තියෙන කැමැත්ත. අන්න 이르දිය ලබා ගන්න ඡන්ද 이르දි පාදය. 이르දිය ලබා ගන්න තියෙන කැමැත්ත ඒ ලබා ගන්න කම්ම කැමැත්ත අතහරින්නේ ඒකට තියෙන. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිට කැමැත්ත. අනිත්‍ය දුක්ඛ අනාත්මය අවබෝධ කරගන්න කැමැත්ත. ඒ කැමැත්ත ඒ 이르දිය ලැබෙන කම්ම අපි ඒක තියෙන කැමැත්ත අතහරින්නේ නැහැ. ඒක තමයි එහෙනම් ඡන්ද 이르දි පාදේ සමහරලාට බොහෝ පීඩන වලට ලක් වෙන්න පුළුවන් බොහෝ සම්මතයේ දුක් ගැහැට වලට ලක් වෙන්න පුළුවන් එක එක දේවල් අතහරින්න වෙන්න පුළුවන් අපි සැපයි සුඛයි කියලා හිතාගත්ත දේවල් අතහරින්න පුළුවන් ඇයි අතහරින්නේ කැමැත්ත තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය නිසා ඒ 이르දිය ලම්ම මේ දේවල් අතහැර අතහැර අපිට ක්‍රියාව කරන්න වෙනවා දැන් ඔබ හිතන්නකෝ මෙහෙම ඔබ සම්මතයේ සමහර කැමැති ඒවා තිබ්බ නේද අතීතේ ඒ කැමැති ඒවා ලබා ගන්න බැරි වීම නිසා මොකද කරන්නේ? අතහැරලා එහෙම අතහැරලා දාන්න බෑ මේක. එහෙම අතහැරලා දැම්මොත් 이르දිපාද ඒක 이르දිපාදයක් නෙමෙයි. අන්න හොඳටම දැන් ඔබ හිතන්න ඔබ කවුරු හරි දැන් තරුණ වයස කියන්නේ රැකියාවක් ලබා ගන්න ඔන්න හිතේ තිබුණ වීරිය. උත්සාහය කැමැත්තක්. ඒ හිතපු රැකියාවට යන විදිය බැරි මට්ටමක් වුණා. අධ්‍යාපනය සමත් කරගන්න ඒ ඒ සයිඩ්යෙන් බැරි වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක අතහැරලා දාන්න නේද? හිතනුත් ඒ කැමැත්ත අයින් වෙලා යනවා අතහැරලා දාන්න වෙනවා. නමුත් එතන එවැනි එකක් තියෙන්නේ. ඒක තියෙන්නේ තෘෂ්ණාව ස්පර්ශ වෙච්ච එක. ලෝකයේ පැවැත්මට හේතු වෙන එක. එතකොට මෙතන තියෙන්නේ චතුරාර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම පරමාර්ථ ලෝක අවබෝධ කරගන්න තියෙන ඒ 이르දිය ලබා ගන්න තියෙන කැමැත්ත. එතකොට ඒක තුල තෘෂ්ණාව ස්පර්ශ ලකුවට නෑ. ආන්න. එහෙම එහෙනම් ඒ කැමැත්ත තියෙන්න ඕන. ඒ කැමැත්ත එතෙන්ට හදාගන්න නම් අනිත් ඒවා අපිට අතහරින්න වෙන දේවල් බොහෝ දේවල් වෙන්න පුළුවන්. අද දැන් මේ පින්වත් පිරිස දැන් කොච්චර දේවල් අතහැරලාද අද හරි මෙතෙන්ට එන්නේ නැත්තේ. ඒ වගේ දේවල් අතහරලා තමයි කරගන්න. එහෙනම් අන්න ඡන්ද 이르දි පාදේ කියන්නේ කැමැත්ත ඇති කරගන්න ඕන. ඒ කැමැත්ත 이르දිය ලැබෙන තෙක්ම අතහරින්නේ නැති කැමැත්ත වෙන්න ඕන. 이르දිය ලැබෙන තෙක්ම ඒක පවතන. දැන් බලන්න රත්පාල කුමාරයා නේ. ඒක ලබා ගන්නකම් අතහැරියේ අතහැරියේනේ. අන්න බලන්න. එතකොට ඒ වගේ චිත්ත 이르දිපාදේ. කොහොමද චිත්ත 이르දිපාදේ කියන්නේ? චිත. එහෙනම් 이르දිය ලැබෙන තෙක්ම ඒක කෙරෙහි යොමු කරපු හිත අයින් කරන්නේ නැහැ. දැන් ඔබේ නම් හිත හිටි හිටි ගමන් දැකපු දැකපු දේවල් කරේ කෙරේ දුවනවා. දැන් සමහරට සසර කතරෙන් එතර වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස ධර්ම දේශනාවක් යම් කිසි සයන්හන්ද නමක් කරනවා කියනවා. ඔබ ඒක ආගෙන ඉන්න ඕව ඒක තමයි එතනින් එතර වෙන්න ඕන කියලා හිත පිටගෙන තව තැනක වෙන මොන හරි මේ සනකලියක් තියෙනවා. අනේ ඒකටත් වඩා අරකට හොඳයි කියලා අර පැත්තේ හිත පිටවනවා. එතකොට එතන දැන් ඔබට තේරෙනවා කෙලෙස් කුමක්ද කියලා වෙන්නේ. නුවණ තියෙනවා ඒක තේරෙනවා. ඉතින් සසර නැවැත්වත සසර පැවැත්මටද කියන එකත් ඔබට තේරෙනවා. අන්න එහෙනම් දැනගන්න ඕන හිත තමන්ගේ සිත 이르දිය ලැබෙන තෙක්ම අත නොහරින හිතක් පවත්ත ගන්න ඒ හිත ඒ කෙරේ පවත්ත ගන්න ඕන 이르දිය ලැබෙන තෙක්ම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් එකපාරට අවබෝධ කරන්න බැරි නම් ටික ටික හරි මෙනෙහි කරන්න ඕන. ඉන්න අතරතුර හිත වෙන පැත්තකට අපි හිතමු දැන් ඔන්න ඔබ කල්පනා ඔව් සසරෙන් එතර වෙන්න ඕන මේ සංසාර නම් හරිම දුකයි භයානකයි බුදු අම්මේ කී කියා එහෙම කර කර දැන් මොනවද ඕගොල්ලෝ කරන්නේ දරුවන්ට අහු වෙලා දඟලනවා ගේ දොරට අහු වෙලා රැකි ආරක්ෂාවට පඩිවලට ඔන්න ඔන්න ඔකට අහු වෙලා දැන් කල්පනා කරනවා දැන් එහෙම කල්පනා කර දැන් ඉන්නවා දැන් කල්පනා කරනවා ඒවා දැන් මගේ මුදල් ටිකට මොනෝ වෙයිද ගේ දොරට මොනෝ වෙයිද මගේ නිලතල වලට මොනෝ ඔන්න දැන් ඔන්න කල්පනා කරනවා දැන් කොහෙද ඉන්නේ දැන් හිත කොහෙද කාම ලෝකයන් දැන් විතර්ක මොනවද කාම විතර්ක කාම පැතරන ඔබට එවැනි විතර්ක පහළ වෙන්නේ නම් හොඳට මතක තියාගෙන කාම විතර්කම නම් පහළ වෙන්නේ ඔබ ඉන්නේ මිච්ඡා සංකප්පේ මිච්ඡා සංකප්පය ඇයිද එහෙම හිතෙන්නේ මිත්‍යා දෘෂ්ටිය නිසායි මිත්‍යා දෘෂ්ටිය නිසා තමයි අරම දේවල් හිතෙන්නේ. එහෙම නැත්තම් එහෙම හිතෙන්නේ මේ සසරෙන් ඈතර වෙන්න තමයි කල්පනා කරන්නේ. සසර දැන් 이르දිය ලැබෙන තෙක් වෙනස් නොවන හිතක් පවත්ත ගන්න ඕන. ඒක තමයි චිත්ත 이르දි පාද. හිතෙන් රැකියාවත් කරන්ද? අනිත් කටයුතුත් කරන්න. හිතෙන් තියාගන්න අර කටයුත්ත ලැබෙන කම්ම මම ඒ වීරිය නම් අතහරින්නේ නෑ කියන අන්න බලන්න. චිත්ත 이르දිපාදේ. හැබැයි එතකොට ඊළඟ එක 이르දිපාදේ තමයි කුමද? විරි 이르දිපාදේ. වීරි 이르දිපාදේ. ඒ වීරිය. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන කෙතෙක්. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වෙන තෙක්. සත්පුද්ගලාත්ම සංකල්පය මනාලස අවබෝධ වෙන තෙක්. ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන තෙක් ඒ 이르දි ලැබෙන තෙක්ම වීරිය කරනවා. කුමක්ද වීරිය කියන්නේ? එතන කියන්නේ ලෝකෝත්තර වීරිය සම්‍යක් ප්‍රධාන වීරිය. එහෙනම් දැන් සම්‍යක් ප්‍රධාන වීරිය කියනකොටම ඔබට හිතට එන්නේ කුමක්ද? නූපන්න කුසල් නූපදවීම. උපන්න කුසල් අකුසල් උපන්න කුසල් ප්‍රහාණය කිරීම. නූපන් කුසල් ඇති කර ගැනීම. උපන් කුසල් වැඩි දියුණු කරගෙන. ඔන්න ඔය කටයුත්ත කරන්න ඕන කුමක් අරමුණු කරගෙනද? 이르දිය අරමුණු කරගෙන ඒ වීරිය කරන්න ඕන. ඒ වීරිය නැතුව මේ වෙන වෙන වීරියම් කරලා හරියන්නේ නැහැ. සමහර අය එක එක වීරියම් අර ජම්බුක තනි කකුලෙන් හිටියා. ඒකත් වීරියක් කියලා කල්පනා කරයි. දැන් ඕගොල්ලෝ කොහොම හරි පැදුර කිහිල්ල ගහගෙන අනේ පොයට වසිල් ගන්න පුදුම වීරිය මගේ නම් තියෙන කී කියාවිලා ඒ ඒ වීරිය ඔබ කල්පනා මේ හිත තුල තමයි මේක හටගන්න ඕන. එහෙනම් අන්න නූපන්න කුසල් නූපදීම උපන්න කුසල් ප්‍රහාණය පිණිස නූපන් කුසල් උපදවා ගැනීම උපන් කුසල් දියුණු කර ගන්න වීරිය කරන්න ඕනේ ඒක තමයි විරිය 이르දිපාදය. ඒක 이르දිපාදයක් විදිහට දිනු කරගන්න ඕන කොතෙන්ට යන්නද මේ දැන් හදන්නේ? ආන්න අනිත්‍ය දුක්ඛනාත්ම ලෝකෝත්තර මාර්ගයේ ඒ 이르දිය තෙක් යන්න තමයි මේක මේ දිනු පමුණු කරගන්න. එතකොට දැන් මේ සම්මයක් ප්‍රධාන මේ සතර සම්මයක් ප්‍රධාන වීරිය මම පස්සේ දවසක විස්තර කරන්නම්. දැන් වෙලාව මදි නිසා දැන් ඔබ දන්නවා සතර සම්මයක් ප්‍රධාන වීරිය කියනකොට දැන් ඔබ හිතන ක්‍රමේ නම් නෙමෙයි. සිද්ධාන්තවල සුත්තමේ ස්වභාවයෙන් තිබුණට ඕක නෙමෙයි. ඒක එකම හිතක එකම මොහොතේ ඇති වෙන්නේ. ওই හතරම. දැන් ඔබෙන් ඇහුවොත් නූපන්න කුසල් නූපද වීම කියනකොට මොකද්ද ඔබේ හිත යන්නේ කොතෙන්ටද? දැක්ම ඔබේ දෘෂ්ටිය කොතෙන්ටද? සම්මා දෘෂ්ටියද මිත්‍යා දෘෂ්ටියද කියලා චෙක් කරලා බලන්න. ඔබේ දැක්මේ නූපන්න කුසල් මොනෝද අපිට ඉපදුනේ නැති අපසල්. ආනන්තරීය පාප කර්ම කරලා නැත. එහෙනම් ඒව වළක් කරන්න ඕන කියලා. උපන්න කුසල් ප්‍රහාණය කරන්නයි කියනකොට කියන්නේ මොකද්ද? දැන් අපි බොරු කියනවා කේලම් කියනවා ඕවා තියෙනවා ඔන්න වයින් කරගන්න ඕන. ඊට පස්සේ නූපන් කුසල් උපදවන්න කියනකොට දැන් හිතෙනවා අපි කටිනියක් කරලා නැත්නම් ඒ වගේ එකක් කරන්න ඕන. නේ? උපන්න කුසල් දිනු කරගන්න කිව්වන් ඒ වගේ කරගෙන යන එකක් තව දිනන වැඩි කරගන්න කියලා. එවැනි ඒව නෙමෙයි. ඔය මොනවද බහූබූත? ඒව සම්මත ලෝකයේ තුල ඒක නරක නෑ හොඳයි. නමුත් ලෝකෝත්තර මාර්ගය තුල ඒක නෙමෙයි එකම අරමුණ තුල එක්ව එකම සිතක තමයි සතර සම්‍යක් ප්‍රදානෙම පහළ වෙන්නේ. දැන් හිතනවා මේ මම ඉක්මනින් කියන වෙලාව නිසා එකක් ද්වේෂිතක් ආව කියනකො. ඔන්න ද්වේෂිතක් ආවා. ආව කියනොත් දැන් ද්වේෂිත ඉපදෙලානේ කුසලයක්ද අකුසලයක්ද මට ඉක්මන් කරලා උත්තර දෙන්න. අකුසලයක් නේ. එහෙනම් උපන් අකුසලය. දැන් ඔක්කොමද්ද කරන්න ඕන ප්‍රහාණය කරන්න. එහෙනම් අකුසල සිතක් ඉපදුනා කියලා සිහිය එනකොටම අකුසලය ප්‍රහාණය. අකුසලය ප්‍රහාණය වුණා කියන්නේම කුසලය පහළ වුණා. දැන් ඊට පස්සේ ඒ හිත ටික වෙලා පවත්වනවා කියන්නේම උපන් කුසලය වැඩි දියුණු කරා. ඒ හිත පවත්වනවා කියන අනිත් පැත්තෙන් නූපන් ඊළඟට එන්න තියෙන දැන් අර අකුසලේ මේ අම්ම මේ අම්මට බැනපුවක තමයි මතක් වුනේ. දැන් ඊට පස්සේ මේ අම්මයි හිතේ තියෙන තව මෙයාට මොන හරි කරන්න හරි. ඊළඟට එන්න තියෙන සිතිවිලි ටික තියෙන්නේ. ඒ සිතිවිලි ටික එන්නේ අන්න එන ඊළඟට එන්න තියෙන අකුසලයක් යටපත් වුණා. ඉපදිච්ච අකුසලයේ දුරු වුණා. අන්න බලන්නකෝ. එහෙනම් දැන් ඔය හතරක් නෙමෙයි එකයි. අකුසලය ප්‍රායෝගික මේ ධර්මය තුල ප්‍රායෝගිකතාවය නැතුව නිකන් ඒක තුල අරමයි. මේ මම මේ පරමාර්ථ ලෝකයට සාපේක්ෂව මේ දේශනා කරේ. එතකොට එහෙමනම් දැන් ඔබට ද්වේෂිතක් ආව කියලා හිතනකොටම ද්වේෂිත අයින් වුණා. උපන්න කුසලය අයින් වුණා. උපදින තියෙන කුසල් ටිකත් නැති වුණා. එහෙනම් අයින් ද්වේෂිත අයින් වුණාම කියන්නේ කුසල් හිතයි පහළ වුණේ. තව ඩිංගක් පවත්වනවා කියන්නේ ආයි ඒක වැඩි දියුණු බලන්න ඕන සම්මය ප්‍රධාන වීර්යය. ඔය විස්තර කරන්න වරු ගණන් අපිට වෙලා නැහැනේ. මේ ඊට පස්සේ එහෙනම් ඒ දක්වා අපිට වීර්ය කරන්න. බලන්නකෝ සෝන ස්වාමින් වහන්සේ මේ පින්වත්නි වීර්ය කරපු ස්වාමීන් වහන්සේලා අතර බොහොම අග්‍රයි. උන්වහන්සේගේ අර උන්වහන්සේ ඉපදුන දාත්වලත් අර රෝමත්ති විහිටි කියන කකුල් වල ඉතින් උන්වහන්සේ සක්මන් කරන එළි වෙනකන් රැයනෝ ඒ පතුල් පැල්ල ලේ යනකම් අවුරුදු ගාණක් මෙහෙම කරලා එන්න බැරි වුණා. කිසිම මාර්ගඵලයකට 이르දීකට එන්න බැරි වුණා. හිතුව සිවුරල්ලා ගෙදර යන එක මීට හොඳයි කියලා හිත පියත්තු. පවත්නකොට බුදුරජාන් වහන්සේ දැක්ක මේක. උන්වහන්සේ තෙන්ට වැඩිය. වැඩලා උන්වහන්සේ අහනවා භික්ෂුව වීණාවක තත් ඕනෑ තද කරොත් නාද කරනකොට හරියට ඒ ශබ්දෙයිද? නැහැ ස්වාමීනි. වීණාවක තත් ඕනෑවට වඩා බුරුල් කරලා තිබ්බොත් ඒත් එන්නේ නැහැ ස්වාමීනි. එහෙනම් භික්ෂුව ඕනෑවට වඩා වීර්ය කරන්නත් ඕනේ වීර්ය නොකර අරින්නත් එපා. ඒකෙත් මධ්‍යස්ථයන් අර අන්තගාමී විදිහටම සක්මන් කර කර පතුල් පැලනකම් ඒ කටයුතු කරා. දැන් එහෙම හිතලා දැන් ඕගොල්ලෝ ඕක ගලපගන්න යන්න එපා. එහෙනම් අපිත් එහෙමයි දැන් අද ඉඳලා පොඩ්ඩක් අඩු කරන්න ඕන. ඔබ දැන් කරන්නේ චුට්ටයි. ඕක මදි. ඊට සාපේක්ෂව මදි. ඉතින් ඒක නිසා එහෙම කල්පනා කරනවා. ඊට පස්සේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. විමර්ශා කියන්නේ නුවණින් විමසන. නුවණින් විමසන්නේ මොකද්ද? දැන් ඕගොල්ලෝ නුවණ විමස දානයක් දැන් සමහර අය ඇවිල්ලා කියනවා අපි විමසනවා සයනස දානෙ දෙනකන් නින්ද නෙමෙයි දානයක් දෙන එක නුවණ විමසන එකක් නෙමෙයි නුවණින් විමසන්නේ 이르දිපාදයක් විදියට 이르දිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන විදියට තමයි නුවණින් විමසන්නේ එහෙනම් ඒ විමසන එකට පාදක වෙනවා දැන් ඔබට විමස ගන්න ක්‍රමයක් තේරෙන්නේ නැත්නම් කල්පනා කරන දෙයියනේ මේ සතර අපායේ වැටුනොත් කොච්චර භයානකද මේ සංසාරේ මොනතරම් දුක් වලට ලක් වෙනවද කියලා මේ සසර බය දැනගන්න. සසර දුක දැනගන්න. ඒක දැනගෙන ඊළඟට කල්පනා කරන්න. දීනේ මේ සසරට වැටෙන්නේ මේ ආයතන වල ගැටෙන එකෙන් නෙව. එහෙනම් අයිනකින් ගිහින් එමින් වාඩි වෙනකෝ ආයතනයක ගැටුණා කියන්නේ රූපයක් එතනම જાතියනේ හටගත්තේ ඔන්න જાතිය. ආයතනය පහළ වුණා කියන්නේ පංච උපාදානස්කන්ධයේ පහළ වීමයි. පංච උපාදානස්කන්ධයේ පහළ වීම කියන්නේ જાතියයි. ඔන්න જાතිය. එහෙනම් ඒ જાතිය හටගත්ත එතෙන්දිම જાතිය නැති වුණා. මේක නොදන්නා විද්‍යාව නිසා තමයි සසර ගමන් කරන්නේ කියලා ඕක දැනගන්න පුළුවන් කමක් තිබුණා මොන තරම් වටිනවදනේ. ඒ නිසා පින්වත්නි කල්පනා කරගන්න. නුවණින් විමසන්න. මේ දැන් අපිට වෙන වෙන වැඩ කරන කාලයක් දැන් නැහැ. දැන් විශේෂයෙන් මේ මෑණිවරු දැන් ඉතින් මම හිතන්නේ පෙන්ෂනුත් ගිහිපුවානේ. පෙන්ෂන් ගියා කියන්නේ ජීවිතයෙන් සමුගන්න ආසන්නයි. බය හිතන්න එපා. එතෙන්දී ඔය ජීවිතනු සමුගන්න ආසන්නයි කියන්නේ ඕක නැති වුණොත් දැන් කොතෙන්ට ගිහිල්ලාද ඔබ දියුණු කරන්නේ? කොතෙන්ට ගිහිල්ලා ධර්මය පුරුදු කරගන්නේ? ආන්න බලන්න හිතා වහ වහ ඉක්මන් කරලා හිස ගිනිගත් කෙනා ගින්න නිවන් උත්සාහ දරන වගේ කොහොමද කරන්න ඕන? ධර්මය තුල හැසිරෙන්න. එච්චරයි. ධර්මය තුල හැසිරෙන්න කියන සල්ලි යන්නේ නැහැ මොකුත් නැහැ. ඔබට පුළුවන් ඉරියව්වක පුටුවක හරි යන්තක හරි ඉඳගෙන මෙනෙහි කරන්න. ඒ හැබැයි සැබෑ ධර්මයේ වෙන්න ඕන. වෙන දේවල් මෙනෙහි කරන්න ගියාට නම් ඒක එතරම් හරියන්නේ නැහැ. ඒ නිසා ඔන්න පින්වත්නි 이르දිපාද ධර්ම වෙලාව හැටියට කෙටියෙන් මම විස්තර කරේ. එහෙනම් ඒ 이르දිපාද ධර්ම දිනු කරගන්න ඔය ධර්ම හතරම දිනු කරගන්න පුළුවන් ඒත් හොඳයි. එකක් දිනු කරගත්තත් ඒත් කමන්න. සසරෙන් අපිට ඈතර වෙන්න පුළුවන්. ඒක ඉලක්කේ තියෙන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මාර්ගයට පැමිණීම පිණිසම හේතු වෙන කියලා ඒ 이르දිය පිණිසම උපකාර පිණිස තමයි මේ කටයුත්ත කරන්න ඕන. එහෙනම් ඉතින් එහෙනම් කල්පනා කරගන්න මේ සම්බන්ධ වුණු පිරිස අද බොහොම වැදගත් දෙයක්. මොකද ඔබට අහන්න කාල වේලා හැටියට වේගෙන් වුණත් මොකද මේ වේ ඉක්මන් කරන්නේ කියන ගොඩාක් දේවල් එනවා. වෙලාව එක මේ තරඟනේ යන්නේ. ඉතින් දෙන්න දෙයක් බොහොම අඩුයි. මෙහෙම ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියන එක විතරයි මේ කියන්නේ. ඒ නිසා කොහොම හරි පින්වන්දි අඬා අඬා හරි අඬා අඬා හරි මේ ජීවිතයේ මේ භවය තුලදීමයි මේක අපි කරගන්න ඕන. එහෙම නැති වුණොත් නම් පුදුම දුකකටපත් වෙන එතෙන්ට කවුරුවත් පිහිට වෙන්න කෙනෙක් නැහැ. සරණ වෙන්න කෙනෙක් නැහැ. රැකවරණයක් නැහැ. ධර්මයමයි අපිට තියෙන පිහිට පිණිසයි, රැකවරණය පිණිසයි, අවබෝධය පිණිසයි ඒ නිසා සම්බන්ධ වෙච්ච මේ සියලු දෙනාටම මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදනා. මෙම ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්‍රාමී ගුරු මහත්මීන් පිරිසක් විසින් තමයි දායකත්වයෙන් දරන්නේ. මේ අරමුණු වෙලා තියෙනවා විමලා රොඩ්රිගෝ කේ රන්වල ආ ශ්‍රීමති පෙරේරා විදුහල්පතිනියන් ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිනියන් නියෝ ආචාර්ය මහත්මීන් සිසුදරියන් කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් දායකත්වයේ දරන ගුරු මහත්මීන්ගේ පවුල්වල සමාජිකයන් ඒ මියගිය ඒ සියලු අයට පින් පැමිණීමත් අරමුණු කරගෙන තමයි ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම සෙත්පැතිමා කොසෙන් වර්තමාන විදුහල්පතිනිය ජයවර්ධන මැතිනිය ආචාර්ය මණ්ඩලයේ ආදිස්‍ය සංගමයේ සිසුදරියන් කාර්ය මණ්ඩලයටත් සෙත් පැතීමත් අරමුණු කරගෙන ඒ වගේම ගරු දේශකයාණන් වහන්සේටත් අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් ඇතුළු මේ සම්බන්ධන ඔබ අප හැම දිනාටමත් මේ ජීවිතය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ දේශනාව හේතු වේවා වාසනාව වේවා සියලු පින් කැමති දෙවි දේවතාවුන්ද මේ පින් අනුමෝදන් වේවා සම දිනාටම තෙරුවන් සරණයි අද දවසේදී ධර්මානුශාසනාව පවත්වා වදාළ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ගරු අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මේ උතුම් වූ ශාසනික මෙහෙවරේ යෙදෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් අද දවසේදී දායකත්ව ධර්මදේශනෙන් අපි සමුගන්නවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.